අද දවසේත් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි වෙනදට මේ වැඩසටහන කරන වෙලාවට වඩා පොඩි කාල වෙනසක් පරිසර කරන්න හැකියි වුණා. හේතුව තමයි අපි ගෞරවණීය අපේ බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ විසින් ස්වර්ණමාලි චෛත්‍රාගෙන අධ්‍යක්ෂ සිදු කරන ඒ සුවිශේෂී ධර්ම දේශනාව, අරිය වංශ දේශනාව ශ්‍රවණය කරනක ඒ සංගතිරිස් වෙන නිසා ස්වාමීන් වහන්සේ වෙන නිසා ඒ වගේම ගිරිපිරිස් වෙන නිසා අපටත් යම් යම් වැඩ කටයුතු සඳහා සහ සම්බන්ධ වෙන සිදු වෙන නිසා අපි අද මේ වැඩසටහන පල් තබා අවසන් කරලා අවසන් කරන්න කියලා තීරණය කරා. නේද? ඉතින් ඒ අනුව අපි අදත් මේ සාකච්ඡාව ආරම්භ කරෝදී අපි අමතපදම් වැඩසටහනේදී බලාපොරොත්තු වෙන්නේ විසුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර කරන්නට විවරණය කරන්නට විසුද්ධි මාර්ගයේ මුලපටන් පැහැදිලි කරගෙන යන ගමනේදී අපි පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථය ඇසුරු කරගෙන ඊට අදාළව පරාසම්භාවි රජතුමා විසින් සම්පාදනය කර පරාසම්භාවයේ සම්මයි ඒ වගේම මාතර ධර්මවත් ස්වාමීන් වහන්සේ රචනා කරපු විසුද්ධි මාර්ගයේ පරිවර්තනයේ මේ ආදී ග්‍රන්ථත් විශේෂයෙන්ම බද සිසවාසී ධම්මපාල ස්වාමීන් වහන්සේ විසින් රචිත විසුද්ධි මාර්ග මහා ශීකාවත් ඇසුරු කරගෙන අපි මේ විස්තර විවරණය කරගෙන ඉන්නේ මේක එක්තරා විදිහකට ධර්ම දේශනයක් වුණත් ඊට එහා ගිහිල්ලා එක්තරා දහම් වැඩසටහනක් ධර්ම පැහැදිලි කිරීමක් බවට ඒ විදිහට තමයි අපි මේ අනුස්ථාන කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කරන පැහැදිලි කිරීම ටිකක් අර සාමාන්‍ය ධර්මදේශනාවකට වඩා ටිකක් වෙනස් වුණා. සාමාන්‍ය ධර්මදේශනාවකදී කරන පැහැදිලි කිරීම වලට වඩා ටිකක් වෙනස්ව අපි මේක උගන්වන ස්වරූපයෙන් පොතක් ඇසුරු කරගෙන පැහැදිලි කරා යෙදුනේ. ඒ නිසා අපි මේ විසදි මාර්ග ග්‍රන්ථයේ සාකච්ඡා කරගෙන ආපු කොටස් නැවත වාරයක් අපි අවධානය යොමු කරොතින් අපි කතා කරමින් ඉන්නේ සීල නිර්දේශය කියන කොටස. සීල නිර්දේශය කියන කොටස තමයි විසුද්ධි මාර්ගයේ පළවෙනි කොටස. ඒ කොටසෙත් අවසාන කොටස සීල සංකලේශ බෝධාන කියන කොටස තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. ඒ අනුව සීලේහි තියෙන සීලේ කිලිති වෙන ආකාර මොනවද? ඒ වගේම සීලය පිරිසිදු කරගන්න අපි පිළිවෙච්ච සීලය පිරිසිදු කරගන්න මොනවද කරන්න ඕනේ කියලා මෙන්න මේ කර්ම කාරණා තමයි අපි සාකච්ඡා කරගෙන ආවේ. ඒ අනුව සීල නිර්දේශයේ අවසානම කොටසට තමයි අද අපි සාකච්ඡා කරගෙන සාකච්ඡා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව මේ පාළි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ අපි බලුවොත් 44 වන පිටුවේ ඒව මාදිනා පච්චවෙක්කනේන සීල විපත්තියන් ආදීනව දස්සනං උත්තප්පකාර විපරීතතෝ සීල සම්පත්තියන් ආනිසංස දස්සනංච මෙන්න මේ විදිහට පටන් ගන්න තැනින් තමයි අපි මේ අද සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරගෙන ආව සීල නිර්දේශ සීල ආනිසංස ඒ වගේම සීලේ ආදීනෝ පිළිබඳව අපට මේ පිළිබඳව ඉදිරි ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නයක් අපේ මේ සමස්ත වැඩසටහනේ ඉන්න හැම සීල දෙනාටම දැක ගන්න යොමු කරලා තියෙනවා ගරුතර ස්වාමින් වහන්සේ පංචවේද සීල ආදීනවේ පාපකෝ කිත්තිසබ්දෝ යන්න සංදි වීමෙන් ලැබෙන පදයක් නේද? එය කැඩුව විට පාපකෝ අමිත්තා පද්දී පාපකෝ අමිත්තා શબ્දයේ වශයෙන් ගත යුතු නේද කියලා ප්‍රශ්නයක් අහනවා. පාපකෝ අමිත්තාන වේ මම හිතන්නේ අකිත්‍යා. පාපකෝ අකිත්‍ති සද්දෝ. ඔව් එහෙම තමයි. පාපකෝ කිත්‍ති සද්දෝ අබ්බුච්චති කියලා කියන එක පාපකෝ කිත්‍ති සද්දෝ කියලා කියන්නේ පාපකෝ අකිත්‍ති සද්දෝ කියලා කියන එක සංදි වෙලා ආයන්න ලොක් වීමෙන් තමයි පාපකෝ කිත්‍ති සද්දෝ කියලා තියෙන්නේ. ඒක හරි ඒ මහත්මිය සඳහන් කරන කාරණේ නිවැරදියි. ඒ අනුව අපි සාකච්ඡා කරමින් එන්නේ සීලේ මේ ආනිසංස අපි කතා කරා සීලේ ආදීනව දැකීමෙන් අපට පුළුවන් සීලය පිරිසිදු කරගන්න දෙන්න. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් සීලේ ආනිසංස දැකීමෙන් අපට පුළුවන් සීලය පිරිසිදු කර ගැනීමට යෙදෙන්න පුළුවන්. එතකොට මේ කතාවට ඇවිල්ලා අපිට සීලේ ආදීනව ගණනාවක් අපිට පැහැදිලි කරනවා. මේ සීලේ ආදීනවය තමයි ඔය ලාමකෝ පිටිසබ්දෝ යනාදී වශයෙන් අපිට සඳහන් කරෙන්නේ. ඒ අනුව ලාමකෝ අපීරිතිරාවය පැතිරෙනවා කියලා තමයි අරගෙන තියෙන්නේ. මට මතක නැහැ අපි ඒක පැහැදිලි කරද්දී ඒ එතන කොමන විදිහට පැහැදිලි කරාද කියන එක මට මතක නැහැ. ඒක කොහොම නමුත් අර්ථය පැහැදිලි කරගන්න ඕනේ. ලාමකෝ අකීර්ති සබ්දෝ කියලා තමයි අරගන්න ඕනේ. ඒ අනුව අපි සාකච්ඡා කරගන්න උනේ නිසා අපිට මෙතනින් ආරම්භ වෙන්නේ මේ අද දේශනාවට ඒව මාදිනා පච්ච වෙක්කනේන සීල විපත්‍යං ආදීනවන් ආදීනව දස්සනං උත්තප්පකාර විපරීතතෝ සීල සම්පත්‍යං ආනිසංස දස්සනං වේවි තබ්බම් කියලා කියන්නේ. ඒ අනුව අපිට කියනවා මේ ආදී ප්‍රත්‍යවේක්ෂණයෙන් මේ ආදී කරුණු කාරණා විමසලා බැලීමෙන් අපට මේ සීලයේ ආනිසංස ඒ වගේම සීලේ ආදීනව කියන දෙකම අපිට දැනගන්න පුළුවන්. ඒ අනුව අපි අපිට කියනවා ඒ අනුව අපිට සීලය පැහැදිලි කරගන්න, පිරිසිදු කරගන්න ඊයෙදෙන්න පුළුවන් කියන කාරණේ බුදුගොස් ආචාර්යයන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් අපි අද වැඩසටහනට අදාළව අපි සකස් කරපු සටහන අපි බෙදා ගන්න කැමති හැමෝම එක්ක. ඒ අනුව ඒවමාදිනා පච්චවෙක්කනේන කියලා කියන්නේ මේ මේ දක්වා සාකච්ඡා කරපු සීලේ සීල විපත්තිය ආදීනව දැකීම ඒ වගේම ඒ ඊට අදාළ කර්ම කාරණා ගණනාවක් සාකච්ඡා කරා කොහොමද සීලය අපිරිසිදු වෙන්නේ කියන එක ඒ සීල විපත්ති ආදීනව දැකීම කියන කාරණය අපි සලකලා බලලා අපිට කියනවා උත්පත්පකාර විපරීතතෝ ඊට විපරීත වශයෙන් ඊට වෙනස් ආකාරයට ඊට ඒ ශීලයේ ශීල විපත්තියේ ආදීනව දැකීමට වෙනස් විදිහකට ඊට වඩා විපරීත ආකාරයට ශීල සම්පත්තිය ආනිසංස දැකීම දැනගන්න ඕනේ කියලා කියනවා. ඒ අනුව අපි ශීල විපත්ති ආදීනව දැකපු සූත්‍ර පාඨය අපට කරුණු කාරණා ගණනාවක් සඳහන් කරපු කරා ඒ සූත්‍ර පාඨයන් අපි සලකගෙන ඊට අදාළව අපි ඊට විපරීත විදිහට ශීල සම්පත්තිය ආනිසංස සලකන්න ඕනේ. ඒ අනුව අපිට හම්බුණා එක තැනකදී පැහැදිලි කරන් තියෙනවා සීල විපත්ති ආදීනම දකිද්දී එතන සඳහන් කරා 41 වෙනි පිටුවේ මේ පාලි විසුද්ධි මාර්ගයේ ඒවම ආදී සුස්තනායන සීල විපත්තිය ආදීනෝ දත්තබ්බෝ කියලා අර පංචමේ වික්කවේ ආදීනවා දුක් සීලස සීල විපත්ති යනදී සූත්‍ර පාඨයන් අපිට දක්වලා ඊට පස්සේ කියනවා අපිට දුස්සීලෝ පුද්ගලෝ දුස්සීල හේතු අමනාපෝ හෝති දේව මනස්සා දුසිල්වත් භාවය නිසා වෙන්න දෙවි මිනිසුන්ට අමනාප වෙනවා. ඒ වාගේම අනනුශාසනීය සබ්‍රහ්මචාරීන සබ්‍රහ්මචාරීන් විසින් අනුශාසනා නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වාගේම දුක්ඛිතෝ දුස්සීල ගරහාසු දුසිල්වත් අයට ගරහා කිරීමේදී Taman දුකටපත් වෙනවා. විප්පටිසාරී සීලවතම් ප්‍රසංසාසු සිල්ලතුන් වහන්සේලාට ප්‍රශංසා කරද්දී විපිරිසර වෙනවා. මේ අනාදි වශයෙන් අපිට දුසිල්වත් භාවයේ ආදීනම ගණනාවක් පැහැදිලි කරන්න කියදුනා. ඒ ආදීනව ටිකට විපරීත විදිහට ඊට ප්‍රතිපක්ෂ විදිහට අපිට සාකච්ඡා කරගන්න කියලා කියන දැනගත යුතුයි කියලා කියනවා මේ සීල සම්පත්තියේ ආනිසංශය දැනගත යුතුයි කියලා අපට සඳහන් කරනවා. ඒ අනුව සීල සම්පත්තියේ ආනිසංශය අපිට පැහැදිලි කරනවා මනාපෝ හෝති දේව මනුස්සානං. එතකොට මේ කාරණා ටික අතරම අපේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරන්නේ නැහැ. විසුද්ධි මාර්ග ටීකා ආදී සඳහන් කරන්නේ මේ ණය ක්‍රමයේ මේ පැහැදිලි කරපු ආකාරයට අපිට සලකන්න පුළුවන් කරුණු තමයි ශීල විපත්තියේ ආදීනවේ අවනාපෝ හෝති දේවමනුසානං නිසා ශීල සම්පත්තියේ ආනිසංශය අපට සලකන්න පුළුවන් මනාපෝ හෝති දේවමනුසානං. ඒ කියන්නේ දෙව් මිනිසුන්ට ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් සිල්වත් වික්ෂුන් වහන්සේ දෙව් මිනිසුන්ට ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපේ අර්ථ කතා ගත කතහන්තර බොහෝමයක් තියෙනවා. සිල්වත් වික්ෂුන් වහන්සේලාට දෙව් මිනිසුන් උපකාර කරපු ආකාරය. දැන් අපිත් මේ සාකච්ඡා කරපු කතා පෙරේ අර අම්බකාදක තිස්ස ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලාගේ සීලය නිසා සාමාන්‍ය ගිහි පුද්ගලයා හිතාමත්ම ඉහළින් ඒ සීලයට ගෞරව සත්කාර කරලා තියෙනවා. ඒ වාගේ සීලයට සිල්වත් වෙච්ච භික්ෂුන් වහන්සේට දෙවිවරුත් උපකාර කරපු ආකාරයෙන් අර්ථ කතාවල කතාන්තර ගණනාවක් තියෙන එක්තරා අවස්ථාවක එක ස්වාමීන් වහන්සේ නම බැවිනිත්‍ය සහායකාරී මේ මහසෑය වන්දනා කරගන්න එපා. මහසෑය වන්දනා කරගන්න එපා. ඒ උන්වහන්සේට මේ ඒ කාලේ ආහාර පිටේ දුර්භික්ෂය නිසා උන්වහන්සේට හරියට පින්ඳ පාපාදියක් කරගන්න ලැබෙන්නේ නැහැ. නම් බොහෝම අමාරුවෙන් ඇවිල්ලා උන්වහන්සේ මහසෑයේ වල්පැල වල් වැවිලා තිබුණදී මහසෑයේ වල්පැල ගලවුවා කියලා මේ කතාවක් අපිට සඳහන් වෙනවා අටකතාවක්. එතනදී සඳහන් කරනවා දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට උපකාර කරා අදාළ දාන ආදී සකස් කරලා දුන්නා. දෙවි කෙනෙක් සාමාන්‍ය මගියෙක් විදිහට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට උපකාර කරා දානවාන ආදීන් උදව් කරලා ඊපස්සේ මාර්ගය කෙටි කරලා තමන් යායුතු මාර්ගයට යායුතු තැනට පැමිණෙවුවා ඊටම ඉක්මනට කියලා මෙහෙම කතාහන්තර අපිට ගණනාවක් අර්ථ කතාවක් හමු වෙනවා. ඒ කතාවලින් අපිට එළි වෙන කාරණයක් තමයි සිල්වත් භික්ෂුන් වහන්සේ සිල්වත් පුද්ගලයා දෙව් මිනිසුන්ට ප්‍රිය වෙන්නේ. එතකොට අපි පැවිදි අය වශයෙන් ගත්තහම පැවිද්දෙක් සිල්වත් වෙනකොට දෙවි මිනිසුන්ට ප්‍රිය වෙනවා වාගේම ගිහි පුද්ගලෙක් වශයෙන් ගත්තහම ගිහි පුද්ගලයාත් සිල්වත් භාවයටපත් වෙනකොට ඒ සිල්වත් ගිහි පුද්ගලයා දෙවි මිනිසුන්ට ප්‍රිය වෙනවා. එතකොට ගිහියෙක් නමුත් සිල් රකින්නවා නම් ඒ රකින්න සීලේ නිසාවෙන් දෙවිවරු ඒ සිල්වත් ගිහි පුද්ගලයාට උපකාර කරනවා. දැන් අපි දන්නවා අර සුළුගුළු උපාසක පිළිබඳව කතාන්තරේ සුළුගු සුළුගුළු උපාසකතුමාව දිව්‍ය ලෝකයට එක් කරගෙන යනවා මලියදේව මහරහතන්. ඒතර මේ සුළුබුළු උපාසකතුමාව දිව්‍ය ලෝකයට මලියදේව මහරහතන් වහන්සේ එක් කරගෙන යන්නේ මේ සුළුබුළු උපාසකතුමාගේ ගුණවත් භාවය නිසා, එතුමා සිල්වත් භාවය නිසා. මේ නිසා සිල්වත් වෙලා ඉන්නකොට ගිහියන්ට දෙව් මිනිස්සු ප්‍රිය භාවයටපත් වෙනවා. ඒකයි මේ කියන්නේ මනාපෝ හෝති දෙව් මනුස්සාන. ඒ වගේම අනුශාසනීය සබ්‍රහ්මචාරීනම් දැන් අපි දන්නවා දුසිල්වත් වෙන පුද්ගලයාට අපි සඳහන් කරා ආදීනවයක් විදිහට අනනුශාසනීය සබ්‍රහ්මචාරීනම්. සබ්‍රහ්මචාරීන් වහන්සේලා අනුශාසනා කරන්නේ නැහැ මේ දුසිල්වත් වෙන පුද්ගලයාට. හැබැයි සිල්වත් වෙන පුද්ගලයාට සබ්‍රහ්මචාරීන් වහන්සේලා වරදක් දැක්කොත් ඒ වරද පෙන්වලා දෙනවා. අවවාදන ශාස්ත්‍රා ලබා දීලා මේ නිවන් මඟ ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය පහසුකම පහසු වෙන නිසා සලදෙනවා. න දුක්ඛිතෝ දුශීල ගරහාසු දුසිල්වත් අයට ගර්හා කිරීමේ දුකටපත් වෙන්නේ නැහැ. දැන් දුසිල්වත් පුද්ගලයා දුසිල්වත් අයට ගර්හා කරනකොට දුස්සීල පුද්ගලයා Tamanට ඒක Tamanගේ හදවතට හනින හුලක් වාගේ Tamanට ඒක දැනෙනවා. Taman දුකටපත් වෙනවා. හැබැයි මේ දුසිල්වතුන්ට ගර්හා කරනකොට සිල්වත් පුද්ගලයා ඒ නිසා දුකටපත් වෙන්නේ නැහැ. අවිප්පටිසාරී ශීලවතම් ප්‍රසංසාසු සිල්වතුන් වහන්සේලාට ප්‍රශංසා කරනකොට මේ දුසිල්වත් පුද්ගල සිල්වත් පුද්ගලයා කවදාකවත් විප්පටිසාරී භාවයටපත් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ප්‍රමෝදයටපත් වෙනවා. අවිප්පටිසාරී භාවයෙන් ඉන්නවා. තායචපන සුසීල්‍යතායේ වන්නවා හෝති. ඒ සිල්වත් භාවය නිසාවෙන්ම වර්ණවත්. වර්ණවත් කියලා කියන්නේ මෙතනදී ಗುಣ වර්ණයෙන් වර්ණවත්. ශරීර වර්ණයෙන් විතරක් නෙවෙයි ಗುಣ වර්ණයෙන් පවා වර්ණවත් භාවයටපත් වෙනවා. යේකෝ පනස්ස දිත්තහනුගතෙන් ආපජ්ජಂತಿ තේසං දීගරත්තං සග්ග සුඛාවහන්නතෝ සුඛ සම්පස්සෝ යම් කෙනෙක් මේ සිල්වත් පුද්ගලයාව අනුකරණය කරනවා නම් උන්වහන්සේගේ දිත්තහනුගතයට පැමිණෙනවා උන්වහන්සේ අනුව ඒ විදිහට තවත් කෙනෙක් කටයුතු කරනවා අන්න ඒ කටයුතු කරන පුද්ගලයා ඒ පුද්ගලයන්ට බොහෝ කාලයක් ස්වර්ගයේ සැප සම්පත්තිය පිණිස මේ සිල්වත් භාවය කෙනෙකු උපකාර වෙනවා සුගතියේ සැප සම්පත් පිණිස මේ සිල්වත් භාවය උපකාර වෙනවා ඒ නිසා ඒ පුද්ගලයන්ට සුව සම්පස්සයක් සුඛ සම්පස්සයක් ලැබෙනවා මේ කියන සිල්වත් භාවයේ ආනිසංශයක් විදිහට. ඒ වගේම තමයි යේසම් දියගමන් පටිගන්හාති තේසම් මහත්ඵල කරනතෝ මහත් වූ මේ සිල්වත් පුද්ගලයා මහා නර්ග පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා යම් කෙනෙක්ගේ දාන ආදියක් පිළිගන්නවා නම් ඒ දාන ආදිය දෙන අයගේ දාන ආදිය මහත්ඵල මහානිසස් භාවයට පත් වෙනවා. මේ නිසා මේ සිල්වත් පුද්ගලයා මහා නර්ග පුද්ගලිකවට පත් වෙනවා. සුවිශෝධනෝ මේ පුද්ගලයාගේ කාය කර්ම වචී කර්ම පිරිසිදු භාවයට පත් කරන්න හැකියාවක් ලැබෙනවා. ඔහුගේ සිල්වත් භාවය නිසා තමන් අතින් යමක් වැරදක් සිදු වුණත් ඒ වරද පිරිසිදු භාවයට පත් කරන නිවැරදි කරන්න හැකියාව ලැබෙනවා. උබතුන පරිබාහිර දුසිල්වත් පුද්ගලයා ගෘහස්ත පක්ෂේනොත් පැවිදි පක්ෂයෙන් උත් කියන දෙපැත්තෙන්ම පරිබාහිර කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි සිල්වත් පුද්ගලයන් පරිබාහිර වෙන්නේ නැහැ. සිල්වත් පුද්ගලයා න පරිබාහිර පරිබාහිර නොවෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. බික්කු භාවම් පටිජානන්තෝ බික්කු ඒව. භික්ෂූන් භික්ෂූත්වය තමන් ප්‍රතිඥා කරනකොට ඒ භික්ෂූත්වයේ සත්‍ය වශයෙන්ම උන්වහන්සේ කෙරෙහි විද්‍යමානයි. දුසිල්වත් පුද්ගලයා තමන් භික්ෂුවක් කියලා කියාගත්තට උන්වහන්සේ ඇත්තටම භික්ෂුවක් නෙමෙයි. උන්වහන්සේ භික්ෂු භාවයේ ප්‍රතිඥා කරන කෙනෙක් විතරයි. හැබැයි මේ කියන සිල්වත් පුද්ගලයා භික්ෂු භාවයේ ප්‍රතිඥා කරනකොට උන්වහන්සේට ඇත්ත වශයෙන් මේ භික්ෂු භාවයේ පවතිනවා. ඒ වගේම සතතු භික්ඛු මේ දුසිල්වත් පුද්ගලෙක් දුසිල්වත් පුද්ගලයා කියන එක නිරන්තරයෙන්ම බියට සංස්වාසයටපත් වෙලා ඉන්නේ. හැබැයි මේ සිල්වත් පුද්ගලයා හැම බියට සංස්වාසයටපත් වෙන්නේ නැතුව ඉන්නවා. ඒ වගේම සංවාසරහෝ සිල්වත් පුද්ගලයා අනෙක් අයට ඇසුරු කරන්න සුදුසු පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ වගේම සුතාදි ගුණ යුක්තෝ සබ්‍රහ්මචාරීනම් පූජාරහෝ. සිල්වත් පුද්ගලයා බහුසුත ආදී භාවයෙන්ගෙන් යුක්ත වුණොත් බහුසුත ගුණාදීන් යුක්ත වුණොත් ඒ සිල්වත් පුද්ගලයා පූජාර්හ පුද්ගලෙක් බවට පත් වෙනවා සබ්‍රහ්මචාරීන් කියලා. සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඒ සිල්වත් පුද්ගලයාට පුද සත්කාර කරනවා නිරන්තරයෙන් සීලය නිසා. ඒ වගේම තමයි භබ්බෝ විශේෂාධිගමෝ. මතු විශේෂාධිගමයක් ධ්‍යානයක් මාර්ගයක් ඵලයක් ලබන්නට භව්‍ය පුද්ගලෙන් බවට පත් වෙනවා. දුසිල්ල පුද්ගලයා ඒ හැම සියල්ලටම අභව්‍ය පුද්ගලෙන් බවට පත් වෙනවා. සාපේක්ෂෝ සද්ධම්මේ සද්ධර්මයේහි අපේක්ෂා සහිත පුද්ගලෙක් බවට පත් වෙනවා. සුපිතෝ ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම සුපිත පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට අපිට අර සූත්‍රය අනුසාරයෙන් අපි මුලින් සඳහන් කරපු දුසිල්ලබ් භාවයේ ආදීනම කියපු සූත්‍රය සූත්‍ර පාඨය අනුසාරයෙන් අපිට සිල්වත් භාවයේ ආංශක්ෂත් මේ විදිහට පැහැදිලි කරගන්න පුළුවන්. ඊටත් අමතරව අපිට මේ සිල්වත් භාවයේ පිළිබඳව තවත් කරුණු කාරණා කියන්න පුළුවන් සූත්‍රානුසාරයෙන් අපිට මොන ගැහෙනවා. දැන් අපි අර මුලින් සඳහන් කරා ශීලයේ ආනිසංස පැහැදිලි කරපු තැනදී අපි කිමානිසංස ශීලං කියන තැනදී පැහැදිලි කරපු සූත්‍ර පාඨේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පංචමේ වික්කවේ ගහප පංචමේ වික්කවේ ශීලවතු ශීල සම්පදාය එතකොට මහණෙනි සිල්වත් භික්ෂුවගේ සිල්වත් භාවයේ ආනිසංස පහයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පාඨ ආදීන් අපි සාකච්ඡා කරන්න තියදුනා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සිල්වත් භාවයේ ආනිසංස. සිල්වත් භාවයේ ආනිසංස පහක් දේශනා කරා. අපි ඒකේ විපරීත පැත්ත සූත්‍රය තමයි පසුගිය සති සාකච්ඡා කරේ. දුසිල්වත් භාවයේ ආදීන විදිහට මේ ප්‍රමාදාදී කරන මහන්තං භෝගජානින් නිගච්ඡති යනාදී වශයෙන්. ඒ වගේම අපි මේ සූත්‍රයේ ශුක්ල පක්ෂය කියන්නේ ආනිසංස පක්ෂය අපි සාකච්ඡා කරා මේ ඉතිහෙදදී සීලානිසංසය අපතේ අපමාදාදී කරනම් මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති අනාදී ක්‍රමයෙන්. ඒ අනුව සිල්වත් පුද්ගලයා තමන් සිහියෙන් සතියෙන් යුතුව කටයුතු කරන නිසා ඒක හේතුවෙන් තමන්ට තමන්ගේ සිල්වත් පුද්ගලයා සිහියෙන් සතියෙන් කටයුතු කරන නිසා ඒක හේතුවෙන් ඔහුට හැකියාවක් ලැබෙනවා මහත් භෝග සම්පත්තියක් භෝග රාශියක් උත්පාදනය කරගන්න. ඒ වගේම කල්යාණෝ කීර්ති සද්දෝ අබ්බුග්ගච්ඡති කල්යාණෝ වූ යහපත් කීර්තිරාවිය ඔහුගේ යහපත් කීර්ති නාමය පැන නගිනවා. යඤ්ඤ දේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යම් යම් පිරිසකට එළඹෙනවද ශස්ත්‍රීය බ්‍රාහ්මණාදී පිරිසක් වෙත ඒ පිරිසට එළඹීම විශාරද වෙලෙඹීම හැකියාවක් ලැබෙනවා අසම්මූල හෝ කාලං කරෝති නොමුලාව කලවරේ කරනවා කායස්ස බේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති කාය විදී මරණින් මත්තේ සුගති ස්වර්ග ලෝකයට එළඹෙන. මෙන්න මේ කියන ආනිසංස අපි සාකච්ඡා කරන්න තියදුනා මේවා අපි කතා කරා කලින් ඒ නිසා මේ කියපු ආනිසංසත් අපිට සලකා ගන්න පුළුවන්. මෙන්න මේ නිසායි අපිට කියන්නේ ඒව මාදිනා පච්ච වෙක්කනේන මේ යට කියපු ප්‍රත්‍යවේක්ෂණයෙන් සීල විපත්‍ය ආදීනවය දැකලා ඊට විපරීත විදිහට සීල සම්පත්‍ය ආනිසංස දැනගන්නයි කියලා කියන එතකොට අපි දැන් සීල සම්පත්තිය ආනිසංස අපිට නොඑක් නොඑක ආකාරයෙන් ප්‍රකට වෙටපත් වෙනවා. එතනදී අපිට දුදගොසචරණ වහන්සේ ගාථා කිහිපයක් අපිට රචනා කරලා මේ කටයුත්ත අපිට තවත් ඉතාමත්ම පැහැදිලි භාවයටපත් කරනවා. දැන් අපි මේ සීල නිර්දේශිතාවම සීල නිර්දේශයේ ඉහළදී ආනිසංස කතා කරා. ඊට පස්සේ දැන් සීල විපත්‍ය ආදීනම කතා කරා. දැන් නැවත වාරයක් මේ සීල ආනිසංශයන් ආදීනවෙන් සියල්ල සමුදානය කරමින් අපිට බුදු වූසාචාරයන් වහන්සේ මේ ධාතහ කීපයක් අපිට රචනා කරනවා. ඒ ධාතහ කීපේ ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා කොහොමද මේ සීල සම්පත්තිය අපි ආරක්ෂා කරගත යුත්තේ ඒ තුලින් ලැබෙන ප්‍රයෝජනේ ආනිසංශය මොකක්ද කියන එක. ඒකයි පටන් ගන්න අපිට කියලා තස්ස පාසාදිකං හෝති පත්ත චීවර ධාරණං පබ්බච්චා සපලා තස්ස යස් සීලං සුනිම්මලං තස්ස පාසාදිකං හෝති පත්ත චීවර ධාරණං පබ්බච්චා සපලා තස්ස යස් සීලං සුනිම්මලං යම් කෙනෙකුගේ සීලය නිර්මලයිද ඒ පුද්ගලයාගේ පාත්‍ර සිවුරු දැරීමත් නිර්මලයි ප්‍රසාදජනකයි කියලා කියනවා. ඒ වගේම තමයි ඔහුගේ පැවිද්ද සඵලයි කියලා කියනවා. ඒ පැවිද්ද ප්‍රතිපදායක පැවිද්දක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. අත්තානුවාදාදී භයං සුද්ධ සීලස්ස භික්ඛුනෝ අන්ධකාරං වියරවි හදයන් නාව ගාහති මේ සිල්වත් පිරිසිදු සිල්වත් ඇති පුද්ගලයාගේ අපිට කියනවා සුද්ධ සීලස්ස බික්කුණෝ පිරිසිදු සිල්වති භික්ෂුවකගේ අත්තානුවාදාදී භයං හදයන් නාවගාති ආත්මානුවාදාදී බය ඒ පුද්ගලයාගේ හදවතට එන්නේ නැහැ කියලා කියනවා සිල්වත් පුද්ගලයාට කවම කවදාකවත් ආත්මානුවාදාදී බයක් ඇති වෙන්නේ නැහැ කියලා ඉස්ලාම් කරනවා ඒ අනුව ඒකට උපමාවක් අපිට කියනවා අන්ධකාරං විය රවින් කවම කවදාකවත් අඳුර කියන එක සූර්යයා කරා එළඹෙන්නේ නැහැ වාස්තුවේ. ඒ අනුව යම් ආකාරයකින් අඳුර කවම කවදාකවත් සූර්යයා කෙරෙහි නොඑළඹෙන්නක් වාගේ පිරිසුදු සිල්ලත් පුද්ගලයාගේ හදවත කරා ආත්මානුවාද ආදී බය එළඹෙන්නේ නැහැ කියලා සඳහන් සීල සම්පත්තියා භික්ඛු සෝභමානෝ තපෝවනේ ප්‍රභා සම්පත්තියා චන්දු ගගනෝ විය සෝභති අහසෙහි සඳ බබලන්නේ සඳේ ප්‍රභා සම්පත්තිය නිසා සඳේ මේ ප්‍රභාවත් භාවය නිසා සඳ බබලන්නේ මෙන්න මේ වාගේ තමයි සිල්වත් පුද්ගලයෙක් බබලන්නේ ඔහුගේ සීල සම්පත්තිය නිසා එනිසා තපෝ වනේහි තපස් රකින්න භික්ෂුව හරියට නිකන් අහසෙහි සඳ තමන්ගේ ප්‍රබහ සම්පත්තියෙන් දිදුලනවා වාගේ බබලනවා වාගේ සීල සම්පත්තිය නිසා තපෝ වනේහි තපස් රැකෙන භික්ෂුව බබලන පිසුද කාය ගන්ධෝපි පාමුච්ඡං සීලවන්තස්ස භික්ඛුනෝ කරෝති අපි දේවානං සීල ගන්ධේ කතාවකා කාය ගන්ධෝපි පාමොජ්ජං සීලවන්තස්ස බික්ඛුනෝ සිල්වත් භික්ෂුන් වහන්සේගේ කාය ගන්ධයත් පාමොජ්ජං ප්‍රමෝදයක් ඇති කරනවා කාටද කරෝති අපි දේවානම් දෙවිවරුන්ට ප්‍රමෝදයක් ඇති කරනවා ඒ කියන්නේ සිල්වත් භික්ෂුන් වහන්සේගේ කය පවා දෙවිවරුන්ට ප්‍රමෝදයක් ඇති කරන යහපත් දෙයක් වෙනවා සීල ගන්ධේ කතාවක එනිසා සීලෙහි තියෙන සිල් සුවඳ පිළිබඳව අපි කියන්න තරම් දෙයක් ඇත්තෙම නැහැ කියලා කියන්නේ. ඒතර මෙතනදී අපිට මතක් වෙනවා හරි ලස්සන සූත්‍ර සූත්‍ර දේශනාවක් තියෙන භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් සංයුක්ත නිකායේ සක්ක සංයුත්තේ සඳහන් කරන සූත්‍රයක ඉසයෝ සමුද්දක සූත්‍රය කියන සූත්‍රය. මේ ඉසයෝ සමුද්දක සූත්‍රය හරි ලස්සන කතාවක් වෙනවා. බුදුරජාණන් සඳහන් කරනවා හිමාලයේ හිමවතේ එක්තරා තපස් රකින්න ඍෂිවරු පිරිසක් තියෙනවා. මේ තපස් රකින තපස් රකින ඍෂිවරු පිරිස ඒ අය විශේෂ වෘතයක් සමාදන් වෙලා ඉන්නවා. ඒ වෘතේ මොකක්ද? කිසිම ආකාරයකින් ස්නානයක් කරන්නේ නැහැ. තමන්ගේ චීවර ආදිය, දරණ චීවර ආදියත්, තපස් පිරිකර ආදියත් සෝදාන්නේ පිරිසිදු කරන්නේ නැහැ. එතකොට තමන්ගේ ශාරීරිය පිරිසිදු කරගන්න නැතුව, තමන්ගේ පරිස්කාර පිරිසිදු කරගන්න නැතුව විශේෂ වෘතයක් සමාදන් වෙලා හැබැයි සීලවත්ව ගුණධර්ම පුරනවා තපස් රකින්න හිමවති. මේ පිරිසගේ මේ පිරිසිදු නොවීම නිසා ස්නානය කිරීම ඒ වගේම සිවුරු පිරිකර පිරිසිදු නොකර ගැනීම නිසා මේ පිරිසගේ විශාල ශරීරෙන් ගන්ධයක් සමන දුගඳක් සමන මේ නිසා එක වාරයක් මාර දිවි පුත්‍රය නම් මේ පිරිස බලන්න බලන් දැවිලා මාර දිවි පුත්‍රයා එතනදී ගර්හා කරනවා මේ පිරිසට නොබලගේ ගඳ කියලා දැන්න යනවා. ඊට පස්සේ අවස්ථාවකදී එනවා ශක්‍ර දේවේන්ද්‍රය. ශක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා ශක්‍ර දේවේන්ද්‍රයා මේ පිරිසගේ යටි සුලගේ ඉඳලා යටි සුලගේ ඉඳලා කියලා කියන්නේ මේ පිරිසගේ කයේ පටන් සුලම් අමන දිශාව යම් පැත්තකටද අන්න ඒ පැත්තේ ඉඳගෙන දන ගහගෙන දොහොත් මුදුන් දීගෙන වන්දනාමාන කරගෙන ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ මේ ඍෂිවරු කතා කරලා කියනවා අපේ මේ කයින් මහා දුගඳක් මනෝ අපි බොහෝ කාලයක් අපි පහසු වෙලා නැහැ. අපේ කයින් බොහෝ දුගඳක් මනවා. ඒ නිසා ඔතන ඉන්න එපා. ඔබට ඔතනින් එක අපහසුයි. ඔතනින් ඉවත් වෙන්න කියලා. ඒ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයා සඳහන් කරන ස්වාමීනි මට නොබලගේ කාය ගන්ධේ ශාරීරික ගන්ධය දැනෙන්නේ නැහැ. නොබලගේ ශරීර ගන්ධයට වඩා නොබලගේ සිල් සුවඳ කියන එක මට සුවඳවත්. නොබලගේ සිල් සුවඳ සුවඳවත් නිසා නොබලගේ කයෙන් එන මේ ශරීර ගන්ධය මට දැනෙන්නේ නැහැ කියලා සක්‍ර දෙවියන් දෙසනවා. මෙන්න මේ කාරණේ තමයි මේ සඳහන් කරන්නේ කාය ගන්ධෝපි පාමොච්ඡං සීලවන්තස්ස බිතුනෝ. කරෝති අපි දේවා. සිල්වත් භික්ෂුන් වහන්සේගේ කාය ගන්ධේ පවා දෙවිවරුන්ට ප්‍රමෝදයක් ඇති කරනවා. එහෙමනම් කාය ගන්ධේ සාමාන්‍ය මිනිසුන්ගේ කාය ගඳ දෙවිවරුන්ට බොහොම අපහසුයි. ඒ අයට දරා ගන්න අමාරුයි. ඒ අය මිනිස්සු ළඟට එන්නේ නැහැ කියලා කියන මේක අපි මිනිස්සුන්ගේ කයේ එන ගඳ නිසා, දුගඳ නිසා. හැබැයි සඳහන් කරන්නේ මෙතනදී මේ දෙවිවරුන්ට සිල්වත් නම් යම් කිසි භික්ෂුවක් ඒ සිල්වත් භික්ෂුවගේ කයෙන් පමණ දුගඳ පවා ඒ අයට ප්‍රමෝදයක් ඇති කරනවා. ඒක තමයි මේ ශ්‍රේය සමුද්දක සූත්‍රයේ පවා බුදුරජාණන් වහන්සේ අපිට මේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා සිල්වත් භික්ෂුන් වහන්සේගේ කාය ගන්ධයත් දෙවිවන් දෙවිවරුන්ට ප්‍රමෝදයක් ඇති කරනවා. ඒ නිසා සිල්වත් භික්ෂුගේ සීල ගන්ධය කියන එක ගැන අපිට කියන්න තරම් දෙයක් ඇත්තෙම නැහැ කියන එකයි මේ සූත්‍රයේ අපිට මේ ගාථාවේ අපිට සඳහන් කරන්නේ. ඒ නිසාම කියනවා සබ්බේ සංගන්ධ ජාතහනං සම්පත්තින් අවිභුයති අවිගහති දස අවිගහති දිසා සබ්බා සීලගන්ධ අවිග්ඝාති දිසා සබ්බා ශීලගන්ධෝ පවායති ඒක අතර මේ ගාථාව මම කියවලා තියෙන ආකාරය ටිකක් මම මේ සතහනේ දක්වලා තින්නේ මරම් චත්තසංගායනාවේ ගාථාව. ඉතින් මරම් චත්තසංගායනාවේ ගාථාව මට කියලා පුරුදු නැහැ. අපේ සිංහල පොතේ තියෙන ගාථාව ඊට වඩා වෙනස්. මෙතන දිසා කියන එක දස දිසා කියලා තියෙනවා දිසා සබ්බා කියලා කියන එක. ඒ නිසා අපිට පොඩ්ඩක් නුහුරු භාවයක් තිබුණේ. ඒ නිසා අපි අපේ සිංහල විසුද්ධි පාලි විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථයේ තියෙන ගාථාව මම මෙතන සඳහන් කරන්නම්. සබ්බේ සංගන්ධ ජාතහනං සම්පත්තිං අභිභූයති අවිඝාති දස දිසා සීල ගන්ධෝ පවායති සබ්බේ සංගන්ධ ජාතානං සම්පත්තිං අවිභූයති මේ සීල ගන්ධය කියලා කියන එක සියලු සුවඳවත් දේවල් වල සුවඳ අභිභූනේ සියලු සුවඳවත් දේවල් කියලා තමයි ලෝකෙ සුවඳයි කියලා සම්මත වෙච්ච සඳුන් තුවරල මේ ආදී නොඑක් නොඑක් ලෝකේ සම්මත වෙච්ච සුවඳයි කියලා යම් දේවල් තියෙනවා හැබැයි ඒ හැම සුවඳවත් දෙයක්ම තියෙන සුගන්ධය කියන එක සීල සුගන්ධයෙන් අභිභවනය කරනවා. ඒ නිසා සීල ගන්ධෝ පවායති සීල ගන්ධය කියලා කියන එක මේ අනිකුත් හැම සියලු සුවඳවලම මැඩගෙන ඉදිරියට යනවා. අවිගති අප්‍රතිහිතව ඉදිරියට යනවා කියලා කියනවා. අප්‍රතිහිතව පමනවා කියලා කියනවා. අප්පකාපි කතා කහරා සීලවන්තේ මහප්ඵලා පුන්තිති සීලවා හෝති පූජා සක්ඛාර භාජනං සිල්ලතුන් කෙරෙහි කරන ලද ඊටාම සල්ප දෙයක් වුණත් මහත්ඵල මහන්සිය ස්වභාවයකට පත් වෙනවා. එහෙන් සීලවන්තයා පූජා සත්කාරයට භාජනය වෙනවා. ඒතර අපිට ඊටාත්ම මේ කාරණේ ප්‍රකට වෙන කතා ප්‍රවෘත්තියක් අපට මොන ගැහෙනවා අංකුර දිව්‍ය පුත්‍රයාත් ඉන්දක දිව්‍ය පුත්‍රයාත් අතර අංකුර දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ අතීතයේ රජ කෙනෙක් බොහෝම ඉහළින් දානමාන ආදී දුන්න කෙනෙක්. හැබැයි මේ දන් දුන්න කාලේ සිල්වත්යි හිටියේ දුසිල්වත්යි තමයි මේ දානේ පිළිඅරගත්තේ. මේ දන් දන් දුන්න කාලේ සිල්වත්යි හිටියේ නෑ දුසිල්වතුන් තමයි මේ සීල් දානේ සම්පූර්ණයෙන්ම පිළිඅරගත්තේ. මේ නිසා අංකුර ඔහුගේ දාණය පිළිගන්න සිල්ල තුනයි හිටපු නැති නිසා ඔහුගේ දාණය මහත්ඵල මහානිසංස භාවයටපත් උනේ අඩුයි. ඉතින් මේ දාණය නිසා වින්න ඔහු දිව්‍ය ලෝක යනවා. හැබැයි දිව්‍ය ලෝක ගිහිල්ලා අංකුර කියන දිව්‍ය පුත්‍රය වෙලා උත්පත්ති ලැබනවා. නමුත් ඔහු මහේශාක්‍ය නෑ අල්පේශාක්‍ය. ඉන්දක කියලා කියන්නේ දෙලඳු මනුස්ස ලෝකයේ දෙලඳු පුද්ගලයෙක්. දෙලඳු සිගන්නේ. ඔහුට දවසක් යම් සිද්ධාන් වැටකින් බත් හැන්දක් ලැබෙනවා. ඔහු මේ බත් හැන්ද Taman අරගන්න නැතුව පින්ඩපාති වඩින්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පින්ඩපාති වඩිනවා දැකලා උන්වහන්සේට එළවනවා මේ මගේ මට ලැබෙන බත් හැන්ද මේ ස්වාමීන් වහන්සේ පින්ඩපාතයේ විදිහට පූජා කරනවා කියලා යදෝ. ඒ කුසලයේ හේතුවෙන් ඉන්දක දිව්‍ය පුත්‍රයා මරණයටපත් වෙලා ඒත් දිව්‍ය ලෝක උත්පත්ති ලැබුණ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රෙක් වුණා. ඉතින් මේ දෙදෙනාගේ කතාවෙන් අපිට හෙළිවෙන දේ තමයි අංකුර කියන රජතුමා දොළොස් යොදුන් මානෙ ලිප් බැඳගෙන අවුරුදු 12ක් මහා විශාල දම් දීලත් අල්පේ ශක්තිය දිව්‍ය පුත්‍රයෙක්ලා උත්පත්ති ලැබුවා. හැබැයි ඉන්ද්‍රක කියන දිලිඳු සිඟන්නා ඊටාම කුඩා දානයක් කරලා Tamanට ලැබිච්චි Taman අරගත්තෙත් නැති Tamanට යොමු වෙච්චි බත් හැන්ද සිල්ලුතුන් සිල්ලතුතුමන් වහන්සේ කෙනෙකුට යොමු කරපු පමණින් ඔහු මහේෂක් දෙවියෙක් කියලා උපත් ලැබුණා. ඒකයි සඳහන් කරන්නේ. අප්පකාපි කතාකාරා සීලවන්ති මහත්කලා. සිල්වතුන් වහන්සේලා වෙනුවෙන් අපි කරන අල්ප වූ දේ වුණත් මහත්කලම සංසය. කොන්තිති සීලවා හෝති පූජා සක්කාර දෙනවා. ඒ නිසා සීලවන්තයා නිරාත්‍රේ වුණා පූජා සත්කාර වලට භාජනය වෙනවා. සීලවන්තං බාධහන්ති ආසවාදිත්ත ධම්මිකා සම්පරායික දුක්ඛානං මූලං ඝනති සීලවා සීලවන්තන්න බාධන්ති ආසවා දිත්ත ධම්මිකා දිත්ත ධම්මිකා ආශ්‍රවය කියලා කියන්නේ මේ ලෝකෙම තියෙන නොයෙක් නොයෙක් උපද්‍රව මේ ලෝකයේ දුසිල්වත් පුද්ගලයන් නොයෙක් නොයෙක් කරදරවලට විඳිනවා දුසිල්වත් පුද්ගලයන්ට ඒ අයගේ ඒ දුසිල්වත් භාවය නිසා සමහර වෙලාවට සිරගිය යනවා. එහෙම නැත්නම් රජුන්ගෙන් හිසකසුම් කරන්න සිද්ධ වෙනවා. නොඑක් නොඑක් වද බඳින විපත් මෙන්න මේ කියන මෙලෝ වශයෙන් තියෙන උපද්‍රවයන් ටික සිල්වත් පුද්ගලයාට දුර වෙනවා. ඒකයි කියන්නේ සීලවන්තන බාධන්ති ආස්වාදිත්ත ධම්මික. දිත්ත ධම්මික ආශ්‍රවයන් මේ මේ ආත්මයේ තියෙන උපද්‍රවයන් සිල්වත් පුද්ගලයාට කෙලන්නේ නැහැ. සම්ප්‍රායික දුක්ඛහනං මූලං කනත් සීලවා. ඒ සීලවන්ත පුද්ගලයා සම්ප්‍රායික දුක්වල සම්ප්‍රායික කියලා කියන්නේ මරණින් මතු ඊළඟ භවයක ඇති වෙන දුක්වල මූලං කනති මුල සිඳිනවා මුල සාරල ඉවත් කරනවා කියලා සඳහන් කරනවා. යාමනුස්සේසු සම්පත්තියාච දේවිහිසු සම්පදා නසාහ සම්පන්න සීලස්ස ඉච්ඡතු හෝති දුර්ලභා යා මනුස්සේසු සම්පatti යාච දේවේසු සම්පදා මනුස්ස ලෝකේ මනුෂ්‍යයන් අතර යම් සැපයක් තියෙනවා නම් ඒ සියල්ල යාච දේවේසු සම්පදා දෙවියන් අතර යම් කිසි සැපයක් තියෙනවා නම් ඒ සියල්ල නසා සම්පන්න සීලස්ස ඉච්ඡතු හෝති දුර්ලභා සිල්වත් පුද්ගලයා තමන් කැමති නම් ඒ කිසිම දෙයක් දුර්ලභ භාවයටපත් වෙන්නේ නැහැ කියලා සඳහන්. අච්ඡන්ත සන්තාපනයා අයං නිබ්බාන සම්පදා මනෝ සම්පන්න සීලස්ස තමේර අනුධාවති මේ ගාථාවත් ඇත්තටම අපේ සිංහල පාලි විසුද්ධි මාර්ග සිංහල අකුරින් තියෙන පොතේ වෙනස් ආකාරයකට තියෙන්නේ. ඒක අපට සඳහන් කරොත් අච්ඡන්ත සන්තාපනයා අයං නිබ්බාන සම්පදා සම්පන්න සීලස්ස මනෝ තමේව අනුධාවති මනෝ කියන පදයක් සම්පන්න සීලස්ස කියන පදයක් මුල අග මාරුලක් නැති තියෙන්නේ නමුත් ඒකේ අර්ථයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අත්‍යන්ත සම්පා අනයා අයන් නිබ්බාන සම්පතා. අත්‍යන්තයෙන්ම ඒකාන්තයෙන්ම ශාන්ත භාවයටපත් වෙච්ච යම් මේ නිර්වාණ සම්පත්තියක් තියෙනවා. අනේ නිර්වාණ සම්පත්තියක්. සම්පන් සීලස්ස මනෝ තමේ වන්දහවති සිල්වත් පුද්ගලයාගේ සිත ඒ නිවන සැපේ තරම් දිවෙනවා කියලා සඳහන් සබ්බ සම්පත්ති මූලම් හි සීලං හි ඉති පණ්ඩිතෝ අනේකාකාර වූකාරං ආනිසංසං විභාවයේති පණ්ඩිතෝ නෝනති තැනත්තා සබ්බ සම්පatti මූලම් හි සීලම් හි ඉති පණ්ඩිතෝ මේ සියලු සම්පත් වලට මුල් වෙච්චි සීලේහි අනේකාකාර වූකාරං ආනිසංස විභවයේ නොඑක ආකාරයෙන් විස්තර වුණු ආනිසංස ප්‍රකාශ කරන්නේය කියලා සඳහන් කරනවා. මේ නිසා නොනැති තැනැත්තා නිරන්තරයෙන්ම බලනවා මේ සීල සම්පත්තියේ තියෙන ආනිසංසය මොනවද කියලා. සලකලා දුස්සීල භාවයේ තියෙන ආදීනම මොකද්ද කියලා සලකනවා. සලකලා ඒ අනුව ඔහු සීල සම්පත්තිය සම්පාදනය කරනවා කියලයි සඳහන් කරන්නේ. ඒ නිසා තවත් අපිට නොඑක් නොඑක් ආකාරයෙන් මේ සීල සම්පත්තිය ආනිසංශය ප්‍රකාශ කරන්න පුළුවනි. ඒ හැම සියල්ලක්ම යම් කෙටියෙන් නමුත් මුලින් සඳහන් කරන්න තියදුනා. ඒ විදිහට සඳහන් කරලා ඒ නිසා කියනවා නොවනක පුද්ගලයා මේ සීල් රැකීමේදී මේ සීල සම්පත්තිය ආනිසංශය දුස්සීල භාවයේ ආදීනවත් කියන දෙක සලකලා කියනවා ඒවන් විභවයතු මේ විදිහට සලකන පුද්ගලයාගේ සිත සීල විපතිතෝ උබ්බිජිත්වා ශීල විපත්තිය කෙරෙන් පැති ගන්නවා. ශීල විපත්තිය කෙරෙන් පැති අරගෙන ශීල සම්පත්ති නින්නම් මාන සම්පෝති. ඔහුගේ ශීල සම්පත්තියට යොමු වෙච්චි මනසක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ශීල විපත්තිය කෙරෙහි තමන් තැති ගන්නවා. දුසිල්ලත් භාවයෙන් තමන්ට මේම ආදීනෝ දෙනවා. මේ මේ වැරදි මේ මේ දුක් කරදරවලට තමන්ටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා ශීල විපත්ති ආදීන වේ ටික සලකනවා. සීල සම්පත්තියේ තියෙන ආංශංශයත් ඒ විදිහටම සලකනවා. සලකගෙන අපිට කියනවා සීල සම්පත්ති නින්නම් මාන සංහෝති ඔහු නිරන්තරයෙන්ම සීල සම්පත්තියට නැඹුරු වෙච්ච මනසක් ඇති පුද්ගලෙක් වඩපත් තමන්ට සීලය රැකගන්නම තමන් කල්පනා කරනවා දුසිල්ලත් භාවයට යන්නෙම නැහැ මේ දුසිල්ලත් භාවයක් ශිල්පදයක් කැඩෙන තැනක් තමන්ට එළඹිච්ච වෙලාවක මේක මට මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් දුක්ඛාගතයි කියලා දැකලා ඒන් වැළකෙන්නම කල්පනා කරනවා. මෙන්න මේ නිසා සීල විපත්තියේ ආදීනමේ දැකලා සීල සම්පත්තියේ ආනිසංස දැකලා අපිට කියනවා සීල සම්පත්තියට නින්නම් ආනිසංසෝති. ඔහුගේ සිත නැමෙනවා කියලා කියනවා. නැඹුරු වෙනවා. තස්මා ඒ නිසා යතා උත්තං ඉමං සීල සම්පත්තිය ආදීනමං මේ කියපු ආකාරයේ සීල සම්පත්තිය ආදීනවේ ඉමං සීල සම්පත්තිය ආනිසංසම් මේ සීල සම්පත්තිය ආනිසංසය දිස්වා දැකලා සබ්බාදරේන සීලං ගෝදාපේ තබ්බං සියලු ආකාරයෙන්ම ආදරයෙන් යුතුව ආදරයෙන් කියන ආදරයෙන් පාලි වචනේ තේරුම ගෞරවය කියන දාස. ඉන්සා සම්බාදරයෙන් සියලු ආදරයෙන් සර්වාකාරයෙන් ගෞරවයෙන් යුතුව සීලය පිරිසිදු කරගත යුතුයි කියලා සඳහන් කරනවා. එත්තාවතාච සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ ඉති ඉමිස්සා ගාතහය සීල සමාධි ප්‍රඥාමු කියන දේශිතේ විසුද්ධි මග්ගේ ශ්‍රීලංකාව පරිපිට්ඨම් හෝති. එත්තාවතා මෙපමණකින් සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ इति ඉමිස්සාකා ගාතහය සීල සමාධි ප්‍රඥාමු කියන දේශිතේ විසුද්ධි මග්ගේ. සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ යනාදී මේ ගාතහවෙන් සීල සමාධි ප්‍රඥා කියන ආකාරයන්ගෙන් දේශනා කරපු විසුද්ධි මාර්ගයේ සීලය කියන එක සාව පරිදීපිතම් හෝති මුලින්ම දැක්ුවා පරිදීපණය කරා කියලා සඳහන් කරනවා. ඒ අනුව අපි මේ දක්වා කතා කරන්නට යෙදුනේ සීලී පතිත්ථය නරෝසපඤ්ඤෝ කියන මේ ගාථාව පදාලව අපි සාකච්ඡා කරේ සීල නිර්දේශයයි කතා කරන්නට යෙදුනේ. ඒ අනුව අපි අපි සාකච්ඡා කරපු සීල නිර්දේශයේ කෙරෙහි අපි ඊ타මත්ම කෙටියෙන් සංක්ෂේපයක් සාකච්ඡා කරගත්තොත් විසුද්ධි මාර්ගයේ මේ දක්වා කතා කරලා තියෙන පස් විසුද්ධි මාර්ගයේ ආරම්භ වුණේ මේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන ගාථාවෙන්. සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන ගාථාවෙන් ආරම්භ වෙලා ඒ අනුව අපි ඒ ගාථාවේ අර්ථය පැහැදිලි කරගෙන මේ විසුද්ධි මාර්ගයේ නිදාන ආදී කතාව පැහැදිලි කරන් තියෙනවා. කොහොමද මේ දේවතාවෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දුන්නේ උත්තරේ මොකක්ද කියන එක. ඒ අනුව දේවතාව අහපු ප්‍රශ්නේ අන්තෝජතා බහිජතා ආදී ගාතාව ඊට අදාළව භාග්‍යතුන් වහන්සේ දුන්නු උත්තරය මේ සීලී පතිප්පහින රෝසකන් කියන ගාපහව. ඒ අනුව අපට අපි පැහැදිලි කරගන්න යුතුන මේ සීලේ පතිත්තහය කියන යනාදී මේ වචනවල අර්ථය තේරුම් අරගෙන සීලේ පතිත්තහය කියලා කියන්නේ සීලය පිරිසිදු කරගෙන පිරිසුදු සීලයක පිහිටලා කියලා. ඒ නිසා සීල නිර්දේශයක් ආරම්භ වුණා මේ විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශයේ පළවෙනි නිර්දේශ විදිහට පළවෙනි කොටස විදිහට සීල විසුද්ධිය අපි සප්ත විසුද්ධිය සාකච්ඡා කරගෙන යනවා නම් සප්ත විසුද්ධියේ පළවෙනි විසුද්ධිය සීල විසුද්ධිය විදිහට බුදුගෝසාචාර්යන් වහන්සේ මේ සීල කතාව ආරම්භ කරා. ඒ අනුව සීල කතාව ආරම්භ කරේ එවන් අනේක ගුණ සංගාහ කියන සීල සමාධි ප්‍රඥාමු කියන දේශිතම් දේශිතෝපි පනේස විසුද්ධිමග්ගෝ අතිසංකේප දේශිතෝ ඊවහෝති මේ නොඑක් ගුණ සංග්‍රහ කරපු ගුණ සංග්‍රහ කරගෙන සිටී සීල සමාධි ප්‍රඥා මුකෙන් දේශනා කළ යුතු මේ විසුද්ධි මාර්ගය අතිශය සංක්ෂේප දේශනාවක් කියලා කියනවා. තස්මා ඒ නිසා නාලං සබ්බේ සංඋපකාරායාති ඒක ඉස් සීල කතාව මේ සඳහන් කරපු අතිශය සංක්ෂේප විසුද්ධි මාර්ගයේ මේ සීලී ප්‍රතිපදාය ගැන ගාථාවෙන් කෙටියෙන් කියන විසුද්ධි මාර්ගයේ නානං සබ්බේ සමුපකාරාය සියලු දෙනාටම උපකාරය පිණිස පවතින්නේ නැහැ කියන මෙන්න මේ අදහසින් විත්තරමස දස්සේතුම් එහි විස්තර භාව විස්තර විවරණය දක්වන්න ශ්‍රී ලංකාව ආරම්භ ඉදම් පන්හිපම්මෝති මුලින්ම සීලය අරමුණු කරගෙන මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා කියලා ප්‍රශ්න ගණනාවක් අපිට සඳහන් කරා ප්‍රශ්න ටික තමයි ඉන් සීල කේනත්තේන සීල කාමස ලක්කන රසපච්චපට්ඨාන පදඨානානි ඉමානි සංසං සීලං කතිවිදං චේතක් සීලං කෝචස සංකලේසෝ කිං ගෝදා ඒ අනුව කිං සීලං සීලේයන් කුමක්ද කේනත් වෙන සීලං සීලේයන් කවර අර්ථයකින්ද කානස ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තානානි මේ සීලේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන මොනවද කිමාන සංසං සීලං සීලේ ආනිසංස මොනවද කතිවිදං චේතං සීලං සීලේ කෙබඳු කවර වැදෑරුම්ද? ඕචස සංකලේසු මේ සීලය කිලී තිබෙන ආකාර මොනවද? අ තින් ඕදාන සීලය පිරිසුදු ආකාර මොනවද? මෙන්න මේ විදිහට ප්‍රශ්න කිහිපයක් අපිට ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා తත්‍රිදං විස්සජ්ජනං කියලා තමයි මේ සීලය මේ සීලය පිළිබඳව ප්‍රශ්න ටිකට අර්ථ පැහැදිලි කරන්න කියදුන්නේ. ඊයනු කිං සීලං කියලා සීලය කියන්නේ මොකක්ද කියලා අපිට පැහැදිලි කරා. ඊට පස්සේ කේනත් තේන සීලං කියලා සීලය කියලා කියන්නේ කවර අර්ථයකින්ද කියලා පැහැදිලි කරන්න තිබුණා. ඒ අනුව සීල නත්තේන සීලං කියලා සඳහන් කරා. මේ සීලය කියලා කියන්නේ සීලන අර්ථයෙන් කියලා වෙන අර්ථයකින් නෙමෙයි සීලන අර්ථයෙන්. ඊට පස්සේ කිමානි සංසං සීලං කියලා සීලේ ආනිසංස මොනවද කියලා කතා කරා. එතන සඳහන් කරා සීලය කියලා කියන්නේ අවිප්පටිසාරාදී අනේක ගුණ ප්‍රතිලාභාන් සංසම්. නොවිපිලිසර භාවයේ අවිප්පටිසාර භාවය ආදී කොට ඇති නොඑක් ಗುಣ ප්‍රතිලාභ කරගන්න දෙයක් තමයි මේ සීලය කියලා. එතනදී තමයි සඳහන් කරන්න ඉදිරිය මේ පංචමී ගහපතයෝ ආනිසංසා සීලවතෝ සීල සම්පදායන් අපි සූත්‍ර පාඨයන් අරගෙන කරුණු කාරණා පැහැදිලි කරේ. එතනින් අනතුරුව කටිවිදං චේතං සීලං කියන කොටස දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. සීලේ කවර වැදෑරුම්ද කියන එකේදී ඒක වැදෑරුම් සීලයක්, දෙවැදෑරුම් සීලයක්, තෙවැදෑරුම් සීලයක්, සීවැදෑරුම් සීලයක් මේ යන ආදි වශයෙන් ශීලයේ නොඑක් නොඑක ආකාරයෙන් බෙදලා පැහැදිලි කරන්නට යෙදුණා. ශීලයේ නොඑක් නොඑක ආකාරයෙන් බෙදලා පැහැදිලි කරලා ඊට අනතුරුව පළවෙනි ඊට අනතුරුව මේ ශීලයට අදාළ සාකච්ඡා කරන්න යෙදුණා ප්‍රාතිමෝක්ෂ සංවර සීල ආදී චතුපාරිශුද්ධ සීලය පිළිබඳව චතුපාරිශුද්ධ සීලය කියලා කියන එක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න තිබෙනවා. ඒතර මේ සීලය කියලා කිව්වහම අපි සීලයේ පිළිපදලා කියලා කිව්වහම එනිසා ඒ තුළින් කියවෙන කාරණයක් තියෙනවා. විශේෂයෙන් මේ හැම ආකාරයකම සීලෙ පිළිපදන්න. චතුපාරිශුද්ධ සීලය කියලා මේ සීලයට ගත්තහම ඒ තුළින් අපි සමස්ත සීලීම ආවරණය වෙනවා. ඒ නිසා මේක සීලේ පතිත්තහය කියන වචනේ මේ ගාථාවේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන ගාථාවේ සීලේ පතිත්තහය කියන වචනය අපිට අර්ථකථනය කරගන්න පුළුවන් අර්ථ විග්‍රහ කරගන්න පුළුවන් චතුපාරිශුද්ධ සීලයක එහෙම නැත්නම් සිව් පිරිසුදු සීලයක පිළිපදලා කියලා. ඒ නිසා චතුපාරිශුද්ධ සීලය කියන එක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න යෙදුණා. එතනදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිසිත සීලය කියන මෙන්න මේ සීල කොටස් සියල්ලම අපි සාකච්ඡා කරන්න යෙදුණා. එතනදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරත් කොහොමද මේ ආජීව පාරිශුද්ධ සීලයේදී අපි වැදගත් වන ආජීවයේ අපිරිසිදු වෙන ක්‍රම ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා භික්ෂුන්ට අදාළව. ඊළඟට ප්‍රත්‍යසන්නිසිත සීලය පිළිබඳව සාකච්ඡා කරා ප්‍රත්‍ය පරිභෝග කරනකොට නුවණින් ප්‍රත්‍ය පරිභෝග කරන්න ඕනේ කියලා. දැන් මේ කොටස් වලට එනකොට දැන් අපි අපේ විසුද්ධි මාර්ගයේ නිවන් මාර්ගයේ පැහැදිලි කරනකොට අපි මුලින්ම කරන්න තියෙන දේ තමයි අපේ සීලය පිරිසිදු කරගන්න. දැන් සීලය පිරිසිදු කරගන්නකොට අපිට මෙන්න මේ ප්‍රශ්න ටිකේ උත්තර ටික වැදගත් වෙනවා. මේක භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි ගිහියන්ටත් වදාළා. ඉතින් ගිහි පුද්ගලයෙක් වුණත් තමන්ගේ නිවන් මාර්ගය සම්පාදනය කරනකොට තමන්ගේ නිවන් මාර්ගය තමන් අවබෝධයෙන් යෙදෙනකොට එහි යෙදෙනකොට තමන් දැනගන්න ඕනේ තමන් රකින්න සීලය මොකක්ද කියලා. ඒකයි කින් සීලං කේනක් කියන සීලං ආදී ප්‍රශ්නවලදී අපි සීලය කියන කිස්සම අර්ථකථනය කරගෙන තමයි මේ සීලය රකින්න ඉදෙන්නේ. ඒ වගේම තමයි කතිවිදං චේතං සීලං කියන තැනදී මේ සීලය නොයෙක් නොයෙක් ආකාරයෙන් වර්ග කරා එතනින් අපි තම තමන්ට ගැළපෙන සීලය තම තමන්ගේ සීලය රැකිනකොට කොයි විදිහද රකින්නේ කියලා අපිට පැහැදිලි වෙනවා. ගිහි පුද්ගලයෙක් වුණත් කොයි විදිහටද තමගේ සීලය රැකගන්නේ කියන කාරණය අපතනදී පැහැදිලි කරනවා. ඒ අනුව අපි චතුපාරිශුද්ධ සීලයට එනකොට සිව්පිරිසුදු සීලය කියලා කියන එක. මේ චතුපාරිශුද්ධ සීලයේදී අපි සඳහන් කරන් තියදුනා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කිවහම දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වෙනයි, ගිහි පුද්ගලයන්ගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වෙනයි. භික්ෂුන් වහන්සේලා ගත්තාම උපසම්පදායක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වෙනයි, සාමයේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වෙනයි. උපසම්පදා ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ශික්ෂාපද 220ක් සහ කුඩාන කුඩා ශික්ෂාපද විශාල ප්‍රමාණයක් තියෙනවා. සාමණේර ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ශික්ෂාපද 10ක්, කුඩා ශික්ෂාපද 75ක්, ඇතුළුව තවත් වත් පිළිවෙත් අසුරු කරගත් ශික්ෂාපද විශාල ප්‍රමාණයක් තියෙනවා. ගිහි පුත්කලයන්ට ආවහම ප්‍රාථමික සංවර සීලය තිබුණකොට ඒ අයගේ නිත්‍ය සීලය පංචශීලය, පොහොය අටසීල්, දසශීල්. මෙන්න මේ සීලයන් තමයි ප්‍රාථමික සංවර සීලය තියෙන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය කියවම භික්ෂුන් වහන්සේලාටද ගිහි අයටද කියලා වෙනසක් නැහැ. අපි කාටත් එක විදිහට අපේ අසාදී ඉන්ද්‍රිය ධර්ම සංවර කරනවා. ආජීව පාරිශුද්ධ සීලයට එනකොට භික්ෂුන් වහන්සේලාගේ ආජීව පාරිශුද්ධිය පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ. ගිහි පුද්ගලයන්ගේ ආජීව පාරිශුද්ධියට එනකොට විශේෂයෙන්ම අපිට කතා කරන්න ඕනේ මේ පංචවිද මිත්‍යා ආජීවයට යෙදෙන වෙළඳාම් ටිකක් තියෙනවා. මෙන්න මේ වෙළඳාම් ටික අපි විශේෂයෙන්ම මග හරවලා ඒ වෙලදාම් දුරු කරලා සුපිරිසිදු ආජීවයක් සම්පාදනය වෙන ව්‍යාපාර කටයුතු තුළ නිරත වෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ආජීවයේ හේතුවෙන් තමන් ශික්ෂාපද මැඩ ගන්න තත්ත්වයක් තියෙනවා නම් ඒක තත්ත්වයෙන් වැළකීලා ශික්ෂාපද ආරක්ෂා වන ආජීවයක් අපි තෝරගන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් තමන්ගේ ආජීවයේ පිණිස සතුන් මරනවා නම් ඒ පුද්ගලයාගේ සීලය පිරිසුදු නැහැ අපිරිසුදුයි. ඒ නිසා ආජීවයේ හේතුවෙන් දැන් සතුන් මැරීම, මාළු ඇල්ලීම, මස් මැරීම මේ ආදී දේවල් තමගේ සීලය අපිරිසිදු කරන දෙයක් නිසා ඒකෙන් වැළකීම තමයි අපිට සීල සම්පාදනයට යෙදෙන්න වෙන්නේ. ඒ නිසා අපිට ආජීව පාරිශුද්ධ සීලයට ගිහි පුද්ගලයන්ට වැදගත් වෙන්නේ මේ ආජීව පාරිශුද්ධ සීලය අපි කොයි විදිහකට පිරිසිදු සිල්වත් භාවයෙන් යුතුව තමන්ගේ ආජීවය සම්පාදනය කරගන්න කියන කාරණා. ඒ වගේම තමයි ප්‍රත්‍යසන්නිසිත සීලයට આવවම පටිසංඛා යෝනිසෝ පච්චේ පරිබුඤ්ජති කියන කාරණේ. මේ නුවණින් සලකාගෙන ප්‍රතිපරිභෝග කරනවා කියන කාරණේදී මේක පැවිද්දන් විතරක් නෙමෙයි ගිහි අයටත් උදාලයි. ගිහි අයත් තමන්ගේ ප්‍රත්‍ය දැන් තමන්ගේ ආහාර ටික වෙන්න පුළුවන්. තමන්ගේ ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර ආදී දේවල් වෙන්න පුළුවන්. බෙහෙත් හේත් ටික මේ හැම සියල්ලක්ම Taman ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතුව මම නුවණින් කලකගෙන මේ හැම දෙයක්ම පරිහරණය කරනවා නම් ඒ පරිහරණය කිරීමෙන් ඒ අය ආජීව ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය ආරක්ෂා කරගන්න. එතකොට මෙන්න මේ සිව් පිරිසිදු සීලයම ගිහිපුත් වෙලෙන්වත් රකින්න පුළුවන්. ඒ නිසා අපි විසුද්ධි මාර්ගය සාකච්ඡා කරා ඔන්න ඔය චතුපාරිශුද්ධි සීලය පිළිබඳව. ඊට පස්සේ සීල ප්‍රකීර්ණ කතාවක මේ චතුපාරිශුද්ධ සීලය සම්පාදනය කරන් මුල් වෙන අංගයන් පිළිබඳව අපි කතා කරා. ඒ වගේම එතනින් ඉදිරියට අපි සාකච්ඡා කරන්න තියෙන පංචවිධ සීල කොටස් යටතේ සීලය කොටස් පහකට බෙදන්නේ කොහොමද කියන ආකාරයෙන් සීලේ කොටස් පහකට බෙදන ආකාරයත් සාකච්ඡා කරලා ඉවර වෙලා එතනින් ඉදිරියට අපිට සඳහන් කරන්න තියදුනා සීලේ මේ දක්වා අපි කතිමිදං චේතං සීලං කියන කොටස් ටික සාකච්ඡා කරලා අවසන් කරලා එතනින් ඉදිරියට කෝචස සංකිලේසු කිං ඕදානම් කියන ප්‍රශ්න දෙකට උත්තර දුන්නා. සීලේ කිලිටි වන ආකාර මොනවද? සීලේ පිරිසිදු වන ආකාර මොනවද කියලා. ඒ අනුව සීලේ පිරිසිදු කිලිටි වන ආකාර ටික අපි සාකච්ඡා කරා. මේවා පැවිදි පුද්ගලයන් විතරක් නෙමෙයි ගිහි අයට අදාළයි. ඒ නිසා ගිහි පැවිදි කවුරුත් තමන්ගේ සීලය අපිරිසිදු වෙන ආකාර ටික දැනගන්න ඕනේ. ඒ වගේම තමයි සීලය පිරිසිදු ආකාර ටිකත් අපි සාකච්ඡා කරා. ඒක ගිහි පැවිදි දෙපිරිසම අපි දැනගන්න ඕන අපේ සීලය පිරිසිදු භාවයට පත් කරගන්නේ කොහොමද කියන කාරණේ. ඒ කාරණේ නිසා සලකා ගන්නකොට අපිට වැදගත් වෙන විදිහ කොහොමද අපි සීලය පිරිසිදු රකින්නේ කියලා. අපි කොහොමද සීලය අපිරිසිදු වෙන්න දෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද? ඊට ප්‍රධානම කාරණේ වැදගත්ම කාරණේ අපි සාකච්ඡා කරමු. යෙදුනේ සීලී සීල විපත්ති ආදීනව දැකීමත් සීල සම්පත්තියේ ආනිසංස දැකීම කියන කාරණා දෙක. ඒ නිසා අවසාන වශයෙන් මේ සීල විපත්ති ආදීනව සාකච්ඡා කරලා පංචමේ වික්කවේ ආදීනවා දුස්සීලස සීල විපත්ති යනාදී සූත්‍ර පාඨ ආශ්‍රය සීල විපත්ති ආදීනව සාකච්ඡා කරලා ඉවර වෙලා අපි ආවා අද ශීල සම්පත්තිය ආනිසංස වශයෙන් මුලින් කතා කරපු ආනිසංස ටිකක් යම් විදිහකට මතක් කරගෙන ඒ ආනිසංස පිළිබඳ නුවණින් සලකා ගන්න කොහොමද කියලා සාකච්ඡා කරන්න ඒ කතා ටික ඒ විස්තර ටික සියල්ල අවසන් වීමත් සමග අපට විශේෂ මාර්ගයේ මේ සීල නිර්දේශය කියන කොටස අවසන් වෙනවා. ඒ යන විශේෂ මාර්ගයේ සීල නිර්දේශය අවසන් කරමින් අපිට සඳහන් කරනවා ඉති සාදු ජන පාමුජ්ජත්තහ කතේ විසුද්ධි මග්ගේ සීල නිද්දේශෝ නාම පතමෝ පරිච්ඡේදෝ ඉති මෙසේ සාදු ජන පාමුජ්ජත්හය සත්පුරුෂ ජනයාගේ සත්පුරුෂ ජනයාගේ ප්‍රමෝදයේ පිණිස කතේ කරන ලද විසුද්ධි මග්ගේ විසුද්ධි මාර්ගයේහි සීල නිද්දේශෝ නාම පතමෝ පරිච්ඡේදෝ සීල නිර්දේශේනා නම් ප්‍රථම පරිච්ඡේදේ නිමේ කියලා සඳහන් කරමින් බුදු වූ සාචාර්යයන් වහන්සේ විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශයේ අවසන් කරමු. ඊළඟට අපි ආරම්භ කරන්නේ විසුද්ධි මාර්ගය පිළිබඳව දුතාංග නිර්දේශී සාකච්ඡා. ඉතින් අමත පදං වැඩසටහන අපි විසුද්ධි මාර්ගයේ මුලපටන් ඔබට විස්තර විවරණය කරන්න ගත්තු මේ ව්‍යායාමය එහි පළමුවන පියවර අද સમાප්ත භාවයට පත් කරනවා සීලය පිළිබඳ කරුණු කාරණා අපි සාකච්ඡා කරලා අවසන් කිරීමත් සමග. ඉතින් මේ සීලය පිරිසිදු වුණොත් තමයි අපේ සමාධි ශක්තිමත් භාවයට පත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රය දේශනා කරන අපිට ඉති ශීලං ඉති සමාධි ඉති පඤ්ඤා මේ සීලය මෙයි සමාධිය මේ විදිහට රකින්න ඕනේ ප්‍රඥාව මේ විදිහට රකින්න ඕනේ ශීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ සීලෙන් පරිභාවිත වෙච්චි සමාධි මහප්පලෝ මහානිසංසයි සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලෝ හෝති මහානිසංස සමාධියෙන් පරිභාවිත වෙච්චි ප්‍රඥාව මහප්පලයි මහානිසංසයි පඤ්ඤා පරිභාවිතව චිත්තං සබ්බාසවි විමුච්ඡති ප්‍රඥාවෙන් පරිභාවිත වෙච්ච සිත සියලු ආශ්‍රයන් කෙරෙහි මෙදෙනවා කියලා සඳහන්. ඒ නිසා අපි හැම සියලු දෙනාම මේ විශේෂ මාර්ගය පැහැදිලි කරගන්නේ නිවන් මඟ විදිහට. අමත පදං අමෘත පදය එමත් නිවනට මාර්ගයේ වශයෙන් සාකච්ඡා කරන්නේ. සම්නිවනට මාර්ගයේ වශයෙන් අපි හැම සියලු දෙනාටම සීලේ මුලින් පිරිසිදු කරගන්න සිද්ධ වෙනවා. ඒ සීලේ පිරිසිදු කරගන්නට අදාළ කර්ම කාරණා හැම සියල්ලක්ම අපි සමෝධ කරගත්තු විශේෂ මාර්ගයේ සීලමය දේශය සාකච්ඡා කරලා අවසන් වෙනවා. සමද අපි හැම සිළුදාටම ප්‍රාර්ථනා කරමු. ආශිර්වාද කරන්න. අපි හැම සිළුදාටම මේ සඳහන් කරපු ආකාරයට සවිසුද්ධ සීලයක් ඇති කරගෙන සමාධිය වඩලා විදසුන් වඩලා නිවන් දකින්න මේ නිවන් මාර්ගය අපිට විසුද්ධි මාර්ගය අපිට උපකාර වේවා කියන ප්‍රාර්ථනාව අපි ඇති කරගන්නේ ඒ සමගින් අපි අද දවසේ ඒත් සමගින් අපි අද දවසේ මේ අමත පදම් වැඩසටහන විශේෂ මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරන දහම් කතිකාවත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතන අපි අද එක්තරා විදිහකට අපේ කාල වේලාව කාලයේ යම් කිසි වෙනසක් සිදු කරගත්තා. අපේ අනුරාධපුරයේ සිද්ධ වෙන මේ විශේෂ ධර්මදේශනාවක් නිසාවෙන් ඒ නිසා ඒ තුනේ යම් කෙනෙකුට අපහසුතාවයක් ඒ අපහසුතාවය වෙනුවෙන් අපට සමාව ලැබීමක් කියන අදහස ප්‍රකාශයට පත් කරමින් මේ වැඩසටහන සංවිධානය කරන හැම සිළු දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරමින් අදට අමතපද වැඩසටහන સમાપ્ત කරනවා යම් කෙනෙකුට මේ අපි සාකච්ඡා කරපු සීල නිර්දේශය ආදී කරුණු පිළිබඳව යම් කිසි ගැටලුවක් අපි පැහැදිලි කරගත යුතු යමක් තියෙනවා නම් අපි ඒ කරුණු කල්පනා පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් අහුවොත් අපිට හැකි ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවනි ඊළඟ සතිය වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ දොතංග පිළිබඳව කතා කරන්න. ඊටාත්ම වටිනා කොටසක්, විසිතුරු කොටසක්, නිරන්තරයෙන් අහන්න ලැබෙන්නේ නැති කොටසක්. කොහොමද මේ ශාසනයේ දුතංග රකින්නේ කියන කොටස. අර්ථ කතාවක් තියෙන වැදගත්කම විශේෂයෙන් ප්‍රකට වෙන තැනක්. දුතාංග පිළිබඳව අපිට පෙළෙහි විශේෂ පැහැදිලි කිරීම සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා විසුද්ධි මාර්ගයේ තමයි බුදුගෝසාචාර්යයන් වහන්සේ මේ බුද්ධ දේශනාව ඇසුරෙන් කොහොමද මේ විසුද්ධි මාර්ග අපි කොහොමද මේ දුතාංග ආදී අපි රකින්නේ සමාදන් වෙන්නේ කොහොමද දුතාංග කැඩෙන්නේ ආදී වශයෙන් සාකච්ඡා කරනවා. ඉතින් මේ දුතාංග නිර්දේශය සමගින් අපි එකතු වෙන්න කියන ආරාධනය හැමතෙම සිදු කරමින් අදටත් අමතක තමයි ස්ථාන සමාප්ත කරනවා. යම් කිසි ප්‍රශ්නයක් අහන්න ඉඩ තිබුණොත් ඔබ සමට පෙරවන්.